ආලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් අතීතයේදී පන්සල් අධ්‍යාපනයේදී අකුරු කෙරුණු ආකාරය පිළිබඳව නිෂ්පාදනය කළ වැඩසටහනක් අද ඔබේ ශ්‍රවණයට අපිට කියන්න ඔබ වහන්සේගේ නම මුලින්ම අර වේගම සුදස්සනාරාමාධිපති කර්මාචාර්ය ධම්මල ශ්‍රී ධම්ම රක්ෂිත රතන ජෝති පියරත. දැන් ඔබ වහන්සේ අපිට කියලා දෙන්න ඉස්සර ඔය වැල් අකුරු එහෙම අකුරු කරපු හැටි. ඉස්සර ළමයෙකුට අකුරු උගන්වන්න ඕන වුණාම නක්ෂත්‍රකාරයෙක් ළඟට ගිහින් හොඳ සිද්ධියෝග තියෙන නැකතක් බලාගෙන ඇවිදින් ඒ නැකතට කන්සල්ට් එක යනවා ළමයා. ඒ කියන්නේ එහා පන්සලින් හාමුදුරන් ඉතින් දැහත් ආදී දේවලුත් අරගෙන ගිහින් හාමුදුරන් දීලා ආරාධනා කරනවා මේ ළමයාට අහවල් වෙලාවට අකුරු කියවන්න තියෙනවා ඒක නිසා කරුණා කරලා අකුරු කියවන්න කියලා. එතෙන්දී ඒ වෙලාවට හාමුදුරුව පොත ඒ ළමයා අතර දීලා කියවනවා ඔව් ඊළඟට වැල්ලේ ලියන්න හැම ගන්නවද? වැල්ලේ ලියන්න උගන්න වැල්ලේ ගුරු හාමුදුරුව අකුරු ලියලා දුන්නාම ඒ අකුරුකට ඇඟිල්ල මදිනවා. ඇඳ ඇඳ කියවනවා. ඔක ලියන්න වෙනම වැලි පුවරුවක් හරි මොකරි. ඒතර වැලි පිල් තියෙනවා. පිළිවෙලි දාලා ගන්නවා. සමහර තැන්වල ලෑල්ල හරි ගැසලා ලෑල්ලේ වැලි දාලා ලෑල්ලේ තියෙනවා. ගල් ඇලි ගල් කුරු පාවිච්චියක් නැහැ. ඒ කාලේ ගල් ඇලි ගල් කුරු පාවිච්චියක් නැහැ. ඉතින් අර විදිහට ළමයා අකුරු ලියන්න පුහුණු වුණාන් පස්සේ පුස්කොළවල ලියන්න පුහුණු කරනවා. ගුරුහාමුදුරුවෝ තල්කොළ ගෙනල්ලා සම්බල වේලලා ඒ තල්කොළේ අකුර ලියලා දෙනවා. පන්හිදී. ඒ ලියලා දුන්නාම පන්හිදෙන් ලියන්න මේ නිතර වැඩිපුර ලියන්න ගියාම කොළේ කැපෙන නිසා මේ උල්කටු කියලා හිතන් උඩ කූරු වලින් කටු හැදලා දීලා තියෙනවා. ඉතින් ඒක නියම ක්‍රමයට අල්ලලා අර අකුරු උඩ අඳිනවා. ඇඳලා ඒ විදිහට අකුරු ලියගෙන පුහුණු කර ගන්න. පුහුණු කරගත්තාම ඉතින් ඒ අකුරුත් බොහොම ලක්ෂණයි. ඉතින් පොස්කොල් ලියන්න පුහුණු වෙනවා. ඔයාගේ නම සම්පූර්ණයෙන්ම කියන්න ඇහෙන්න. අචලා අනුරුද්ධිකා ඉඹුල්ගල. ගෝතමී ධම්මිකා ඉඹුල්ගල. හොඳයි දැන් පටන් ගන්න හඳුන්නේ කියව විදිය. स्वस्ति सिद्धम् स्वस्ति सिद्धम् अयनु आयनु अयनु आयनु इयनु इयनु इयनु इयनु इयनु ऊयनु ऊयनु ऊयनु इरुयनु इरुयनु ඉරුයනු ඉරුයනු ඉලුයනු ඉලුයනු ඉලුයනු ඉලුයනු ඒනු අයනු ඒනු අයනු ඔයනු අවයනු ඔයනු අවයනු අං අහ් අං අහ් కయను ఖయను కయను ఖయను గయను ఘయను గయను ఘయను మయను మయను చయను ఛయను చయను ఛయను జయను ఝయను జయను ఝయను న్యయను న్యయను తయను ఠయను తయను ఠయను గయను ఢయను దయను ధయను నయను තයනු තයනු තයනු තයනු දයනු දයනු දයනු දයනු මයනු මයනු පයනු පයනු පයනු පයනු බයනු බයනු බයනු බයනු මයනු මයනු යයනු යයනු රයනු රයනු ලයනු ලයනු වයනු වයනු සයනු සයනු සයනු සයනු සයනු හයනු හයනු ලයනු ලයනු අං ඉති අං ඉති සිද්ධිරස්තු සිද්ධිරස්තු හොඳයි ඊළඟ පටන් ගන්න ඒකත් ස්වස්ති සයන්නලා වයන්න බඳලියාලුවෙන් ස්වස්ති සයන්නලා වයන්න බඳලියාලුවෙන් මේ සයන්නේ මේ වයන්නේ මේ සයන්නේ මේ වයන්නේ ස්වස්ති ස්වස්තිකී සයන්නලා තියන්න බඳලියාලුවෙන් ස්වස්තිකී සයන්නලා තියන්න බඳලියාලුවෙන් මේ සයන්නේ මේ තියන්නේ මේ සයන්නේ මේ තියන්නේ ඉස්සිලලියාලුවෙන් තියන්නේ ස්වස්තිකී ස්වස්ති ඉස්තිලලියාලෙන් කියන්නේ ස්වස්ති සිද්ධාන් කී කියන්නේ ඉස්තිලලියාලෙන් කියන්නේ සිද්ධාන් කී කියන්නේ ඉස්තිලලියාලෙන් කියන්නේ සිද්ධාන් කී සංයෝක මාත්‍රණ ධයන්නේ සිද්ධාන් කී සංයෝක මාත්‍රණ ධයන්නේ සංයෝක ලියාලෙන් සංයෝක මාත්‍රණ ධයන්නේ සංයෝක කලියාලින් සංයෝග මාත්‍රාන දහයන්නේ සිද්ධම්ති අදුම්මයන්නේ සිද්ධම්ති අදුම්මයන්නේ අල්ලියාලුවෙන් අදුම්මයන්නේ අල්ලියාලුවෙන් අදුම්මයන්නේ අයනු ආයනු කී ආයන්නේ අයනු ආයනු කී ආයන්නේ එලපිල්ල ලියාලුවෙන් ආයන්නේ එලපිල්ල ලියාලුවෙන් ආයන්නේ ඊයනු කී ඊයන්නේ ඊයනු කී ඊයන්නේ ඊයනු ඊයනු කී ඊයන්නේ ඊයනු ඊයනු කී ලියන්නේ. ජලයේ බින්දු දෙක ලියාලුවෙන් ඊයන්නේ. ජලයේ බින්දු දෙක ලියාලුවෙන් ඊයන්නේ. ඊයනු කී උයන්නේ. ඊයනු කී උයන්නේ. ඊයනු ඌයනු කී උයන්නේ. ඊයනු ඌයනු කී උයන්නේ. ගයනු කිත ලියාලුවෙන් ඌයන්නේ. ගයනු කිත ලියාලුවෙන් යන්නේ ඉරු යනු කී ඉරු යන්නේ ඉරු යනු කී ඉරු යන්නේ ඇලපිල්ල ලියලා ගැටේ ලියාලුවෙන් ඉරු යන්නේ ඇලපිල්ල ලියලා ගැටේ ලියාලුවෙන් ඉරු යන්නේ ඉරු යනු ඉරු යනු කී ඉරු යන්නේ ඉරු යනු ඉරු ඇලපිලි දෙක ලියලා ගැට දෙක ලියාලුවෙන් ඉරු යන්නේ ඇලපිලි දෙක ලියලා ගැට දෙක ලියාලුවෙන් ඉරු යන්නේ ඉලු යනු කී ඉලු යන්නේ ඉලු යනු කී ඉලු යන්නේ ඉලු යනු ඉලු යනු කී ඉලු යන්නේ ඉලු යනු ඉලු යනු කී ඉලු යන්නේ ගායනු කිත්ත ලියාලුවෙන් ඉලු යන්නේ ගායනු කිත්ත ලියාලුවෙන් ඉලු යන්නේ ඒනු කී යන්නේ ඒනු කී යන්නේ ඒනු අයියනු කී අයියන්නේ ඒනු අයියනු කී අයියන්නේ කොම්බුවල යාළුවෙන් අයියන්නේ කොම්බුවල යාළුවෙන් අයියන්නේ ඔයනු කී ඔයන්නේ ඔයනු කී ඔයන්නේ ඔයනු අව්යනු කී අව්යන්නේ ඔයනු අව්යනු කී අව්යන්නේ ගයනු කිත්තල යාළුවෙන් අව්යන්නේ ගයනු කිත්තල යාළුවෙන් අව්යන්නේ අංකී අං යන්නේ බින්දුවල යාළුවෙන් අං යන්නේ අංකී අං යන්නේ බින්දුවල යාළුවෙන් අං යන්නේ අං අස්කී අස්කී කියන්නේ බින්දු දෙක ලියාලුවෙන් අහ් කියන්නේ අහ් කියන්නේ බින්දු දෙක ලියාලුවෙන් අහ් කියන්නේ කරේනෝ කී අල්ප කයන්නේ කරේනෝ කී අල්ප කයන්නේ කරේනෝ ඛයනු කී මා ප්‍රණ කයන්නේ කරේනෝ ඛයනු ගයනෝ කී අල්ප ගයන්නේ ගයනෝ කී අල්ප ගයන්නේ ගයනෝ ගයනු කී මා ප්‍රණ ගයන්නේ ගයනෝ ගයනු කී මා ප්‍රණ ගයන්නේ ගයනු කී ගයන්නේ ගයනු කී ගයන්නේ චයනෝ කී අල්ප චයන්නේ චයනෝ චයනෝ චයනු කීමා ප්‍රණ ඡයන්නේ චයනෝ චයනු කීමා ප්‍රණ ඡයන්නේ ජයනෝ කී අල්ප ජයන්නේ ජයනෝ කී අල්ප ජයන්නේ ජයනෝ ජයනු කීමා ප්‍රණ ඡයන්නේ ජයනෝ ජයනු කීමා ප්‍රණ ඡයන්නේ ඥයනු කී ඥයන්නේ ඥයනු කී ඥයන්නේ සයනෝ කී අල්ප ඡයන්නේ සයනෝ කී අල්පතයන්නේ සයනෝ තයනු කී මා ප්‍රණතයන්නේ සයනෝ තයනු කී මා දයනෝ කී අල්ප දයන්නේ දයනෝ කී අල්ප දයන්නේ දයනෝ ධයනු කී මා ප්‍රණ දයන්නේ දයනෝ ධයනු කී මා ප්‍රණ දයන්නේ නයනු කී මූර්ධජ නයන්නේ නයනු කී මූර්ධජ නයන්නේ තයනෝ කී අල්ප තයන්නේ තයනෝ කී අල්ප තයන්නේ තයනෝ ධයනු කී මා ප්‍රණ තයන්නේ දයනෝ කී අල්ප දයන්නේ දයනෝ කී අල්ප දයන්නේ දයනෝ ධනු කී මා ප්‍රණ දයන්නේ දයනෝ ධනු කී මා ප්‍රණ දයන්නේ නයනු කී දන්තද නයන්නේ නයනු කී දන්තද නයන්නේ පයනෝ කී අල්ප පයන්නේ පයනෝ කී අල්ප පයන්නේ පයනෝ පයනු කී මා ප්‍රණ පයන්නේ පයනෝ පයනු කී මා ප්‍රණ පයන්නේ බයනෝ කී අල්ප බයන්නේ බයනෝ කී අල්ප බයන්නේ බයනෝ භයනු කී මා ප්‍රණ භයන්නේ බයනෝ භයනු කී මා ප්‍රණ භයන්නේ මයනු කී මයන්නේ මයනු කී මයන්නේ යයනු කී යයන්නේ යයනු කී ලයනු කී ලයන්නේ ලයනු කී ලයන්නේ ලයනු කී ලයන්නේ ලයනු කී ගිහිල්ලා යන්නේ. වයනුකී වයන්නේ. වයනුකී වයන්නේ. සයනුකී කඩ සයන්නේ. සයනුකී කඩ සයන්නේ. සයනුකී ගොළු සයන්නේ. සයනුකී ගොළු සයන්නේ. සයනුකී මහ සයන්නේ. සයනුකී මහ සයන්නේ. හයනුකී හයන්නේ. හයනුකී හයන්නේ. ලයනුකී සංයෝක ලයන්නේ. ලයනුකී සංයෝක ලයන්නේ. අංකී අං යන්නේ බිඳුවලි ආලුවෙන් අං යන්නේ. අංකී අං යන්නේ බිඳු දුවලියාවෙන් අන් යන්නේ. ඉතිචි යන්නේ. ඉතිචි යන්නේ. ඉතිචි කියන්නේ ඉස්පිලලියාලුවෙන් කියන්නේ. ඉතිචි කියන්නේ ඉස්පිලලියාලුවෙන් කියන්නේ. සිද්ධි කියන්නේ ඉස්පිලලියාලුවෙන් කියන්නේ. සිද්ධි කියන්නේ වේලියාගෙන් කියන්නේ සිද්ධිගී සංයෝග මාත්‍රණ දියන්නේ සිද්ධිගී සංයෝග මාත්‍රණ දියන්නේ සංයෝගත් ඉස්පිල්ලත් ලියාලුවෙන් සංයෝග මාත්‍රණ දියන්නේ සංයෝගත් ඉස්පිල්ලත් ලියාලුවෙන් සංයෝග මාත්‍රණ දියන්නේ ප්‍රස්තුකී රයන්නේ ප්‍රස්තුකී රයන්නේ ප්‍රස්තුකී සයන්නලා තුයන්න බඳලියාලුවෙන් ප්‍රස්තුකී සයන්නලා තුයන්න බඳලියාලුවෙන් මේ සාන්නේ මේ තුයන්නේ මේ සයන්නේ මේ තුයන්නේ පාපිල්ලලියා යාළුවෙන් කියන්නේ රස්තු. පාපිල්ලේ යාළුවෙන් කියන්නේ රස්තු. පන්සල සහ සිංහල හෝඩියේ මුලදින්ම තිබුණේ පුස්කොළ වල සඳහන් වෙලා පුස්කොළ වල ලියනකොට මේ පුස්කොළ සකස් කර ගැනීම තමයි පළමුවෙන් බොහොම අමාරු වැඩක් වශයෙන් තියෙන්නේ. පසළොස්වක පොහොව දවසක කෙනෙක් තල් ගහකට ඇරලා තල් ගොබේ නියම ගානට මෝරපුවාම ඒක බොහොම අමාරුවෙන් කපාගෙන බිමට බා ගන්න ඕනේ. බිමට බාලා කූරු වලින් අර කොළ පුස්කොළ ලියීමට සූදානම් කරගන්න තරම් සෑහෙන කොළ ඉරාගෙන මේක තම්බ ගන්න ඕනේ. තම්බන්න ඕනේ ඒකට ඕනේ කරන උපකරණ දෙන මේ අන්නාසි වතු ඒ වගේම කැප් පිටිය කොළ ගස් ලැබු ගෙඩි ඕවා දාලා කරලා තම්බනවා. රවුම් කරලා බැඳලා වතුරේ දානවා. වතුරේ යටම තියෙන්න ඕනේ මේ කොළ. මේ විදිහට තම්බලා අරගෙන පින්නේ දාලා ටික දවසක් තියෙන්න යනවා. තියෙන්න යනකල ගානට සකස් කරගෙන ආගල ඊට පස්සේ මේක කළු මේ මදින්න ඕනේ. අකුරු ලියන්න බෑ නේද? රේඛා ගානකට මැදිලා පොලිසින ක්‍රමයට වගේ මැදෙන්න ඕනේ. මැදුරෙන් පස්සේ ගානට කපලා හරි ගස්සගෙන ආගලා මේකට ඕනේ කරන හොඳ පන්හිඳක්. බොහොම තියුණු තුඩක් තියෙන පන්හිඳක් අරගෙන මේ පන්හිඳෙන් අකුරු වල රේඛා පුස්කොලේ තියෙන රේඛා කැපෙන ක්‍රමයට අකුරු රවුම් වෙන විදිහට ලියන්න ඕනේ. ඔය පුස්කොල ලියන අය බොහොම දෙනෙක් මේ මාපට ඇඟිල්ලේ දෙබල වගේ නියපොත්ත කපාගෙන තියෙනවා. මොකද නියපොත්ත උඩ තියලා මේක කපන්න ඕනේ. ඒ කපන ක්‍රමෙට අකුර රවුම් එන විදිහට සකස් කරනවා කියලා ලියලා සම්පූර්ණයෙන් ඊට පස්සේ මම කළුමදිනවා. කළුමදින්න ඕනේ කරන ඒ ඔය දුම්මල තෙල් ආදී දේවල් සකස් කරගෙන කළුමැඳලා ගියලා ඒ අකුරු ඊට පස්සේ භාවිතාවට ගන්නවා. ඉතින් එදා සිංහල හෝඩියට නැත්නම් මේ සම්පූර්ණ මේ පන්සල් අකුරු ක්‍රමයේ තිබුණේ පුස්කොළවල ලියවිලා. ඊට පස්සේ තමයි මේ මුද්‍රණේලා මුද්‍රණ කර පොත්පත්වල තියෙන්නේ. ඒ නිසා මුලදීම තිබුණේ සම්පූර්ණයෙන්ම පුස්කොළවල. ඔය පුස්කොළ පොත් එකද බඳලා තියෙනනේ පිටි මොන හරි කවර වගේ ගැච්චට මේ ගැනත් ඒ හදාගත්ත හැටි. ඒක අර පොත් කවරේ. ඒකට ගන් සම්බිය. පොත් සම්බිය ඒකට කියන්නේ. පොත් සම්බිය කියලා. ඒක ඉතින් අන්නාසි මල, ඔය නාරිලතා මල ආදි මල් ඇඳලා අඳිනවා. ලෑල්ලෙන් හදන්නේ කම්බිය. ලෑල්ලෙන් හදලා අඳලා. තවත් තියෙන ක්‍රමයට මේ රිදී කැටයන් දාලා පිටින් හරි ගස්සලා හැකලා ඒ විදිහට සකස් කරගන්න තමයි. දැන් මේ හොඩියේ දැන් මම කියෙව්වේ දැන් මේ අතු ගහලා තියෙන අත්‍යුපතේ හැටියටයි නමුත් පැරණි පුස්කොළපතේ ලියාපු හෝඩියේ අයනු පෙළ අවසානයේට කියන්නේ ආම් අහ් කියලා. එතකොට ඒක පිල්ලම් කියනකොට කියවන්නේ ආම් කී ආයන්නේ යලපිල්ල ලියාලුවෙන් ආයන්නේ ආම් කී අල්දුම්ම යන්නේ අල්ලියාලුවෙන් අල්දුම්ම යන්නේ ආම් අහ් කී අහ් කියන්නේ බිඳු දෙක ලියාලුවෙන් අහ් කියන්නේ කියලා ඒ පුරාණ පුස්කොළ පොත්වල තිබුණ එන්නේ විදිහට. හොඳ ඉස්කෝලවල කියු පොත් මොනවද? මුලින් නම් කොයි පොතට අත දෙන්නේ ඉස්සරවම? පන්සලේ දෙන්නේ හොඩි පොත. ඊට පස්සේ ඊට පස්සේ නම් පොත. ඒකාවට නම් පොතයි මඟුල් ලකුණයි කියලා පොත් දෙක එකට තියෙනවා. ඊළඟට ඝනදිවි හැල ඒකාවට වදංකයි පොත. ඒකාවට බුද්ධ ගද්දියේ ඒකාවට සකස්කලි. ඒකාවට නාමාෂ්ට සතකේ. ඒකම තියෙනවා නව රත්නේ. ඒකාවට ව්‍යාසකාරේ. හිතෝපදේශය ප්‍රත්‍ය සතකේ අනුරුද්ධ සතකේ භක්ති සතකේ සූර්ය සතකේ වර්තමාලාව ඔන්න ඔය වර්තමාලාවේ පන්සල් පොත් කියවන අවසානයි ඒ මේ ටික කිව්වම ඕනෑ විදිහකට අක්ෂර සුද්ධිය පද සුද්ධියේ ලක්ෂණ ක්‍රමයට ධාතා ශ්ලෝක ආදී කියන්න පුහුණු වෙනවා අපිට මුලින්ම කියලා දෙන්න මේ නම් පොත කියන්නේ මොකන්ද කියලා? නම් පොත කියන්නේ ඒ පොත කරන කාලයේදී ලංකාවේ තිබුණ වෙහෙර විහාර කෝවිල් ආදී දේවල් ඇතුළත් කරපු නම් ලැයිස්තුවක්. ඒක පටන් ගන්නෙ පොතේ කියන්නේ නමෝ බුද්ධාය සගම පස්ඳ මහරත්න මාදන්වල විල්වල කඩදොර මුරපාය දිඹුල පුසුල් පිටිය නියංගම් පාය ස්ථානය වල්වාස ගොඩ සලව අරම මැදිලිය දික් පිටිය බම්පනේ කාර්යගම දඩගමුව අලුත් නුවර පරණ නුවර මාවෙල මා කඩවර හිඟුල කප්පා ගොඩ පදීගොර උතුරාවල අම්බුලුගල දනගිරිගල වාගිරිගල ලෙනගල අල වතුර වතුර මා පුරාව කවුඩුගම බිසෝ වෙල දැදිගම අලන්දර දොරවක මඩ බඩ විට තොට ගෙදර මඳුරු පිටිය ආත්තන ගල් ඌරු එල ගොඩ ගෙදර දොර නා ගොඩ යටවත්තරාගම මීගමුව දඹදෙනිය මේ පොතේ නන් ලයිස්ටෝම් පටන් ගත්තේ මොකක් හින්දා? ඒක ගැන නම් ඉතින් මට කියන්න තියෙන්නේ කවුරුනම විහෙර විහාර වන්දනා කරමින් යමින් රටේ ඇවිද ඇවිද වන්දනා කරපු විහෙර විහාර නන් ලැයිස්තුවක් හදුවා කියන හැකත් අපිට පිළිගන්න පුළුවන්. එතකොට ඒ නන් ලැයිස්තුව දැන් මේ ළමයින්ට කියවුවාම ළමයින්ට අවබෝධයක් ඇති වෙනවා. ලංකාවේ තියෙන විහෙර විහාර බෞද්ධ සිද්ධාස්ථානවල නන් ලැයිස්තුව ළමයින්ට පුහුණු වෙනවා. ඔර විහාරාස්න කියලා කියනවා. විහාරාස්න කියන්නේ ඕකම තමයි. ඒකමනේ ගන්නෙ දැන් සතිපිරිතකට සතිපිරිත වල විහාරාස්නත් කියන්නේ ඕක තමයි. සතිපිරිතක විහාරාස්න වශයෙන් කියනවනේ දැන් දොරකඩාස්න කියන දවසට ඉස්සර දවසේ විහාරාස්න කියනවා. ඒ විහාරාස්න වලට කල්පතේ ලියන්නේ විහාරාස්න ටික. ඒ ලියලා කියලා කියලා ඊට පස්සේ තමයි දේවාලයට ගිහිල්ලා කියලා දේව දූතයෝ අරකන් ගිහිල්ලා ඒ ඇවිල්ලා දොරකඩාස්න කියන්නේ. ඒකට වශයෙන් අරගන්න එක තමයි මේ සංගම ප්‍රස්කම ආරත්තන මාදන් වල කියන කොටස් ටික සම්බන්ධ වෙන්නේ. මේ මඟුල් ලකුණ කියලා ගැන පොඩ්ඩක් කියන්න. මඟුල් ලකුණ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ සිරිපතුලේ තිබෙන 216ක් මංගල්‍ය ලක්ෂණ. ඒ මංගල්‍ය ලක්ෂණ වල නම් ලැයිස්තුව. ඒක තමයි මඟුල් ලකුණ කියලා කියන්නේ. ඕක පටන් ගන්න කොහොමද? ස්වස්තික දෙකේ, සිරිවස දෙකේ, නන්දවට දෙකේ, සෝ ඇති දෙකේ, අවතංශ දෙකේ, වර්ධමාන දෙකේ භද්‍රපීඨ දෙක ප්‍රාසාද දෙක සොරණ දෙක ශ්වේත ඡත්‍ර දෙක නීලෝත්පල දෙක සත්ත්වෝත්පල දෙක රක්තපත්ම දෙක කුංකලස් දෙක පූර්ණ පාත්‍රා දෙක කියලා ওই විදිහට ඒ නම් ලැයිස්තු 216 මංගල ලක්ෂණ මඟුල් ලකුණු වශයෙන් මේ 216 ම සඳහන් වෙන්නේ ඝන දෙවිහැල් ඝන දෙවිහැල් පටන් ගන්නෙ ආයුබෝ වෙනසෙතා ඉසුරු වරමින් යුතා උමා ඝන දලනෙතා ඉසු ඒ බිසෝ වෙතා ගද කුමරු අටගතා දිනෙන් දින මෝරතා දසඟ කඩ මස වෙතා විලි රදය පහරිතා ගුරු දිනේ බිහි වෙතා රේවතිය මෙනකතා කඳ කුමරු නම් ලතා ඔන්න ඔය විදිහට තමයි ඒක ඒක මොනවද හඳුන තියෙන්නේ වදංකය පුතේ ඝන දෙවි හැල්ලේ තියෙන්නේ මේක ඝන දෙවියෝ නුවණ තියනවායි කියලා කියනවනේ ඉතින් මේ විදිහට ඝන දෙවියන්ගේ උත්පත්තිය කියලා ඊළඟට ඝන දෙවියන්ගෙන් පිහිට ඉල්ලනවා මේ ඉගෙන ගන්න ශිෂ්‍යයා ආන් ඒකයි ඒ ඝන දෙවි හැල්ලෙන් ඒකෙන් කියන්නේ ඉතින් ඒකට හුඟක් මේ ඝන දෙවියන්ද මේ පුද පූජා පවත්වනවා මේ හොඳ වදංකයි පොත ගැන පොඩ්ඩක් කියලා දෙන්න. වදංකයි පොත එන් තමයි මේ තුන්වන්ගේ සරණ බලාපොරොත්තු වෙන ඊළඟට මේ ඉගෙනීමේ තියෙන වටිනාකම් ගුරුවරයාගෙන් ඇති වෙන කාරණ බීල ඒ ආදී දේවල් තමයි වදංකයි පොතෙන් කියන්නේ. දැන් කියනවා මේ සෝඩියේ පටන් ගින වන පොත් කරව දනා පිල්ලම් කියා අල් පිල්ලකුරු දැනගෙනා ලියාන කුරු ඇල්ලේ ගෙඩිනු කාදනා ඇනවුන් සකස්කඩ සකසේ ඉගෙනගෙන ওই විදිහට ඉගෙනීම කරන්නේ කියනවා. එතකොට ඒ ඉගෙනීමෙන් ලබන ප්‍රයෝජන තිබූතනක සොර සතුරංගත නොේනා එසඩමනාවත් වතුරෙන් වල නොේනා කෝපවත් රජමැති දුම්ගත නොහෙනා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා මේ විදිහට ඒ ශිල්ප ශාස්ත්‍රය ඉගෙනීමේ ප්‍රයෝජනය. මේ සකස්කඩිය කියන්නේ සකස්කඩිය කියන්නේ බුදුහාමුදුරන්ගේ මහා බිනිසුමනේ. බුද්ධ ගද්‍යය නමෝ බුද්ධාය නමං සමන්ත භද්‍රාය සර්වගෝචර චක්සුසේ කරුණාමූර්ත කල්ලෝල සිද්ධවේ සූර්ය බන්ධවේ ජය ජය ධර්ම රාජ ජනකృత සර්ම පූජ අසදෘස බුද්ධ ලීල අති පරිසුද්ධ සීල ස්පුටිගත හස්ති ජාල බහුවිධ විශ්වපාල ජගති නිරස්ත දෝෂ ප්‍රණමිත සස්ත වේස ඊළඟට මේ නාමාෂ්ට සතකය ගැන නාමාෂ්ට සතකේ දැන් ඒකේ මුල ශ්ලෝකේ තියෙන්නේ සම්බුද්ධං පුණ්ඩරීකාක්ෂං सर्वज्ञं करुणास्पदम् समन्तभद्रम् सास्तारम् साक्यसिंहम् नमाम्यहम् මේ බුදුහාමුදුරන් විවහාර කරන නම් ඒ නම් උච්චරක් තියනවද 108ක් තියෙනවා දැන් මේ මේ ශ්ලෝක ටිකෙන්. ඊළඟ කොට මොකද? ව්‍යාසකාරය. ව්‍යාසකාරය. ව්‍යාසකාරයෙන් කියන්නේ බොහෝම මිනිස්සුන් හැදීම, හික්මීම ඇති කරන අදහස් ඇතුළත් ශ්ලෝක පොත. ව්‍යාසකාරයේ හිතෝපදේශ දෙකේම හිමයි කියන්නේ. ඉස්සරෝම අපි දරුවෙකුට අකුරු කියවන්න සූදානම් වෙනකොට ඒ සූදානම් වෙන ආකාරය පිළිබඳ සූදානම් කරන පිළිවෙලත් ඒ වගේම අකුරු කරවන වයසත් පිළිබඳ මෙහිදී අපි ටිකක් සලකා බැලීම වටිනවා. දැන් අපි පන්සල් හෝඩියේ කියවන ආකාරය අකුරු කියවන ආකාරය ගැන කරුණු හුඟක් හෙලි කළා ගරු ස්වාමීන් වහන්සේ විසින් දැන් අපේ සිරිතක් තියෙනවා ළමයෙකුට ඉස්සරෝම අකුරු කියවන්නේ කොයි වයසද කියලා වයස නිර්ණය කරන අවස්ථාවක් වයස අපි තීරණය කරගන්නවා ඒ වයස දෙකක් තියෙනවා දැනට වයස දෙක මේ දෙකක් කියලා කියන්නේ අවුරුදු 3ේදී ළමයෙක් සාමාන්‍යයෙන් හොඳට වචන උච්චාරණය කරන්න පටන් ගත්තාම ඒ අවස්ථාවේදී අකුරු කියවන්න පටන් ගන්නවා අවුරුදු 3ේදී අකුරු කියවන්න බැරි වුණොත් ඊළඟට 4ේදී අකුරු කියවන්නේ නැහැ. එයාට නැවත අකුරු වයස 5ේදී තමයි අක්ෂර කීම ආරම්භ කරන්නේ. ඉතින් ඒ නිසා වයස 4 5 ගත වෙනකන් ඉන්නේ නැහැ. බොහෝ විට අවුරුදු 3ේදී හොඳට වචන කතා කරන නිසා අවුරුදු 3ේදී කොහොම හරි ළමයෙකුට අකුරු කියවනවා. ඒ අකුරු කියවනකොට විශේෂයෙන් සරස්වති යෝගය කියලා යෝගයක් තියෙනවා මේ අකුරු කරණයට. සරස්වති මේ ශාස්ත්‍රයට අධිපති දේවතාවියක් වශයෙන් සැලකෙන නිසා සරස්වති යෝගයක්ම යොදාගෙන මේ අකුරු කියවන්න නැකත් බලනවා. ඒ විදිහට නැකතක් බලලා ඒ දිනේ සූදානම් කරගත්තාම විශේෂයෙන් දැන් මේ කාලේ වුණත් අපි අකුරු කියවන්නේ දරුතර උගත් හාමුදුරන වහන්සේ නමක් ලවා මේ අකුරු කරවනවා. ඒ අකුරු කරවන්න සූදානම් වෙන වෙලාවේ ඒ gedara ඒ ළමයා සූදානම් කරන පිළිවෙලවල් රාශියක් තියෙන නිසා බොහෝ විට හාමුදුරුවෝ ගෙදරට ගෙන්නලා අකුරු කියවන්නේ. එහෙම නැත්නම් ගමේම ඉන්න මේ ප්‍රසිද්ධ නක්ෂත්‍රාචාර්යවරයෙක් එසේ නැත්නම් වෛද්‍යාචාර්යවරයෙක් එසේත් නැතිනම් ಗುಣධර්ම වලින් හෙබි වයෝවෘද්ධ කෙනෙක් මේකට යොදා ගන්නවා. gedara ඊටම පිරිසිදු කරලා ඊට පස්සේ කාමරයක් පිරිසිදු කරලා ඒ කාමරේ බිම පැදුරක් කියලා උඩට උඩුවියන් බැඳලා පැදුරටත් සුදුරෙද්දක් දාලා ඒ සුදුරෙද්ද උඩ ද්‍රව්‍ය රාශියක් තැන්පත් කරනවා. අන්න ඒකයි මෙහිදී හුඟක් වැදගත්. ද්‍රව්‍ය රාශියක් කියන්නේ අකුරු කරන ළමයෙකුට පැන්සලක් ඕන, පොතක් ඕන, කියවන පොතක් ඕන, ලියන පොතක් ඕන. ඒව හැර රිදී රත්තරන් බඩු රාශියක් මෙතන තැන්පත් කරනවා. ගෑනු ළමෙක් නම් ගෑනු ළමයාට අවශ්‍ය කනකර ආභරණ සේරම එතෙන්ද දානවා. පිරිමි ළමෙක් නම් ඒ ළමයින්ට අවශ්‍ය ඔර්ලෝසු වැනි, ඒ වගේම ලස්සන පෑන් වැනි යම් යම් මෙබඳු උපකරණ, බෝල, ওই විදිහේ බඩු රාශියක් මෙතනින් තියෙනවා. ඒ වගේම සල්ලි කොළ, ඒ වගේම මාරු කරපු සල්ලි ඒවත් කාසි වශයෙන් මෙතන තියෙනවා. රත්තරන් කාසි, රිදී කාසි මෙතනින් තියෙනවා. හග්ගෙඩියත් එහෙමත් මෙතනින් තියෙනවා. තියලා මල බුලත් තට්ටුවක් තියලා සේරම සූදානම් කරලා පහනක් පත්තු කරලා අකුරු කරවන අවස්ථාවේදී ඊළඟට කෑම ද්‍රව්‍ය වශයෙන් කැවුම් කිරිබත් නෝරදවාම්මයකට සූදානම් කරලා තියෙනවා. ඒවා සූදානම් කරලා තියලා අකුරු කියවන්න ලෑස්ති වෙලා නැකත් වෙලාවට හරියටම අකුර කියවලා ඉවර වෙලා ළමයාට මේ ළමයා ඉස්සර වෙලාම ගන්නෙ පොතද පැන්සලද නැත්නම් කිරිබත් කෑල්ලක්ද කැවුම් ගෙඩියක්ද කියන මේක ගැන හොඳට දෙමව්පියෝ බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් එයා ගන්නේ සල්ලි මුදල්ද රත්තරන් බඩුවක්ද? ඒකෙන් එයා තීරණයකට බහිනවා අපේ දරුවා ඉස්සර වෙලාම පැන්ටල අතර ගත්තා. එහෙම නැත්නම් මේ පොත අතර ගත්තා. මෙයා නම් ඉගෙනීමට හොඳ දක්ෂයෙක් වෙයි කියලා. ඔන්න ඔය ක්‍රමයට මේ අකුරුකරණය කරලා අවසන් කරලා ඊට පස්සේ හාමුදුරන් වහන්සේ විසින්ම භවතු සබ්බ මංගලම් ආදී ගාතාවක් කියලා ආශිර්වාදයක් කරලා මේ කටයුත්ත අවසන් කරනවා. අතීතයේදී පන්සල් අධ්‍යාපනයේදී අකුරු කෙරණු ආකාරය පිළිබඳව නිෂ්පාදනය කළ වැඩසටහනක් අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා.